නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සංබුද්ධස්ස ඒකං සමයං භගවා කිම්බිලායන් විහෙරති නිචේලු අනේ අතකෝ ආයස්මා කිම්බිලෝ යේන භගවා තේනුපසංකමී උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදී ඒකමන්තං නිසින්නෝඛෝ ආයස්මා කිම්බිලෝ භගවන්තං ඒතදවෝච කෝනුකෝ බන්තේ හේතු කෝපච්චයෝ යේන තථාගතේ පරිනිබ්බුතේ සද්ධම්මෝ නචිරට්ඨිති කෝ හෝති තී ඉදකින් බිල තථාගතේ පරිනිබ්බුතේ භික්ඛු භික්ඛුනියෝ උපාසකා උපාසිකායෝ සත්තරි අගාරවා විහෙරಂತಿ අප්පතිස්සා ධම්මේ අගාරවා විහෙරಂತಿ අප්පතිස්සා සංගේ අගාරවා විහෙරಂತಿ අප්පතිස්සා සික්ඛාය අගාරවා විහෙරಂತಿ අප්පතිස්සා අඤ්ඤමඤ්ඤං අගාරවා විහෙරಂತಿ අප්පතිස්සා අයං කෝ කිම්බිල හේතු අයං පච්චයෝ යේන තථාගතේ පරිනිබ්බුතේ සද්ධම්මෝ නචිරට්ටිති කෝ හෝති සාදු සාදු සාදු තථාගත බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්ම රත්නයේ ශ්‍රවණය කිරීමට සූදානම් වන වාසනාවන්ත සත්පුරුෂ කාරුණික පින්නතුනි පින්නතියනි දරුවෙනි අපේ සාන්තිනාග ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඕහිත සෝතෝ ධම්මං සුනාති කියලා පින්නතුනි දරුවෙනි මා ඔබට අද දවසේදී පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ තථාගත බුදුරජාණන් වහන්සේ ජීවමාන දවස උන්වහන්සේ එක්තරා අවස්ථාවක වැඩ හිටියා කිම්බිලාය කියන නගරේ. ඒ කිම්බිලාය කියන නගරේ තියෙනවා උද්‍යානයක් මිදෙල්ල වනේ කියලා. මේ මිදෙල්ල වනේ දවසක් ලෞතුරා බුදුහාමුදුර වැඩ ඉන්න වෙලාවේදී උන්වහන්සේ මුණගැහෙන්න වඩිනවා එක්තරා හාමුදුරු නමක්. උන්වහන්සේ රහතන් වහන්සේ නමක්. කිම්බිල කියන හාමුදුරුව. මේ කිම්බිල කියන හාමුදුරුව පිළිබඳව අපේ දහම් පාසල් දරුවන් පවා දන්නවා. හේතුව ලෝතුරා බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ ජාත ග්‍රාමයේ වූ කිඹුල්ලත්පුරයට වැඩම කරලා උන්වහන්සේ ඒ ඥාතීන්ට ධර්ම සේවාව සිද්ධ කරලා ආපසු වඩින්න සූදානම් වෙලා වෙලාවේදී එක්තරා කුමාරවරු පිරිසක් පස්සේ ඇවිල්ලා උන්වහන්සේ ළඟ පැවිදි වුණා. ඒ පැවිදි වෙච්ච කණ්ඩායමේ එක්තරා කෙනෙක් තමයි මේ කිම්බිල කියන හාමුදුරුව. එhmenan ඒ කිම්බිල හාමුදුරුව ලෝතර බුදුරජාණන් වහන්සේ ළඟට මේ නිදෙල්ල වනේ දී පැමිණිලා බුදුරජාණන් වහන්සේට වැඳ නමස්කාර කරලා පැත්තකින් උන්වහන්සේ වාඩි වෙලා ඒ කිම්බිල හාමුදුරුව බුදුහාමුදුරන්ගේ මෙන්න මේ විදිහේ බොහෝ වැදගත් ප්‍රශ්නයක් අහනවා. ඉන්න තුනේ දරුවෙනි අහන ප්‍රශ්නය එදා සමාජය ගැන නෙවෙයි අහන්නේ. අනාගත සමාජය ගැන අහන ප්‍රශ්නයක්. එහෙමනම් සමහරවිට මේ අද අපි ඉන්න යුගයේ ගැනවත්ද මේ ප්‍රශ්නේ අහන්නේ කියලා වෙලාවකට හිතෙනවා. උන්වහන්සේ මොකක්ද අහන්නේ? මෙන්න මේකයි ප්‍රශ්නේ. කෝණු කෝ බන්තේ හේතු. කෝ පච්චයෝ යේන තථාගතේ පරිනිබ්බුතේ සද්ධම්මෝ න න චිරට්ඨිතකෝ හෝති इति. තථාගත බුදු පියාණන් වහන්සේ දැන් ඔබ වහන්සේ අපි අතර වැඩ සිටීමෙන් යම් අවස්ථාවක ඔබ වහන්සේ පිරිනිවන් පානවා. ඒ පිරිනිවන් පෑවායින් පස්සේ ඔබ වහන්සේ දේශනා කළා වූ මේ දේශනා කරමින් සිටින්නා වූ මේ සතාගත ශ්‍රී සද්ධර්ම රත්නේ අනාගත ශාසනයේදී අනාගත කාලයේදී කොහොමද මේක දීර්ඝ කාලයක් පවතින්නේ? එහෙම නැත්නම් නොපවතින්නේ මොන හේතු නිසාද? නේ චිරට්ඨිතකෝ හෝති. මේ ධර්මයේ චිරස්ථායි නොවීමට හේතු වෙන කාරණා මොනවද කියන එකයි කිම්බිල හාමුදුරුව ලෝතර බුදුරජාණන් වහන්සේගෙන් අහන්නේ. තථාගතයන් වහන්සේ පිරිනිවන් පෑවයින් පස්සේ. එහෙමනම් දැන් අපි දන්නවා අද අපිට තථාගත බුදුරජාණන් වහන්සේ ජීවමානව දකින්න පුළුවන් කමක් නැහැ. උන්වහන්සේ අවුරුදු 45 වර්ෂයක් මුළුල්ලේ මේ ශ්‍රී සද්ධර්මයේ දේශනා කරලා උන්වහන්සේ 80 වයසේදී පරිනිර්වාණයටපත් වුණා. ඒ පිරිනිවන් පෑවා වූ තථාගත බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය දැන් මේ වෙනකොට වර්ෂ 2554ක් මේ මහත් මුළු මහත් ලෝකෙම පැවතිලා තිබුණා. පවතිමින් පවතිනවා. එමනම් උන්වහන්සේගේ පරිනිර්වාණය 2554 වෙනි බුද්ධ බුද්ධ ජයන්තිය තමයි අපි මේ සම්පූර්ණ කරමින් ඉන්නේ. ඒ ධර්මය අවබෝධ කරගෙන ධර්මයේ ලෝකයට පහළ වෙලා 2600 සම්බුද්ධත්ව ජයන්ති තමයි ලබන අවුරුද්දට උදා වෙන්නේ. එහෙමනම් බුදුහාමුදුරුවෝ පිරිනවම් පාලා දැන් 2554ක් ගත වෙනකොට ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ශ්‍රී සද්ධර්මයේ පින්නතුනේ දරුවෙනි පිරිහුනේ නැහැ. හෙටටත් එහෙමයි. ඒ වගේම අනාගතයටත් එහෙමයි. ඒ ධර්මයේ පිරිහෙන්නේ නැහැ. ධර්මයේ ඒ ආකාරයෙන් පවතිනවා. නමුත් පින්නතුණි මේ ධර්මයේ මිනිසාගේ මනසින් ගිලිහිලා යනවා. මෙන්න මේකයි සිදුවන දේ. මිනිස් මනසෙන් තමයි මේ ධර්මයේ ගිලිහෙන්නේ. ඒ නිසා ධර්මයේ ලෝකයේ කවදත් පැවතුණා. ඒ යටවෙච්ච ධර්මය තමයි ලෞතර බුදුරජාණන් වහන්සේ නමක් මතු කරලා ගන්නේ. ඒ නිසා තමයි ලෝකයේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්නේ. ඒ යටපත් වෙච්ච ධර්මයේ මතු කරගත්ත පුජ්‍යලයා අනුව තමයි පුජ්‍යලයන් වර්ග වෙලා තිබෙන්නේ. එහෙමනම් ඒ යටවෙච්ච ධර්මයේ මතු කරගෙන අන් අයට දේශනා කිරීමේ ඒ කාර්යභාරය කරන්න පුළුවන් උතුමන් වහන්සේට තමයි සම්මා සම්බුද්ධිය කියලා කියන්නේ. ඒ ධර්මයේ මතු කර ගන්නවා නමුත් අන් අයට ඒක අවබෝධ කර දීමේ ශක්තියක් හැකියාවක් නැති උතුමන් වහන්සේටයි අපි පච්චේක බුද්ධ නැත්නම් පසේ බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ. ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් දේශනා කරන්නා වූ ඒ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරලා අවබෝධ කරගන්න උතුමන් වහන්සේටයි සුත බුද්ධ නැත්නම් රහතන් වහන්සේ කියලා කියන්නේ. ඉතින් මෙන්න මේ විදිහට ධර්මයේ කවදත් ලෝකේ පවතිනවා ඒ මතු කරගත්ත තථාගත බුදුරජාණන් වහන්සේගේ දේශනාව ඒ ශ්‍රී සද්ධර්මයේ මිනිස් මනසෙන් තමයි ක්‍රියාත්මක කළ යුතු වෙන්නේ. බුදුහාමුදුරුව මිනිසාට තමයි ආමන්ත්‍රණය කළේ. එසා බුදුරජාණන් වහන්සේගේ ප්‍රධානම ශ්‍රාවක පිරිස කොටස් හතරකට බෙදිලා යනවා. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියලා. එහෙමනම් මෙන්න මේ සිව්වණක් පිරිස මේ තථාගත ශ්‍රී සද්ධර්මයට එකතු වෙන්නට ඕන. ඉතින් බුදුරජාණන් වහන්සේ ආද කායික වැඩ නොසිටියත් උන්වහන්සේ වෙනුවෙන් මේ ලංකා පුරාම ඒ බුදුහාමුදුර දකින්න පුළුවන් වන සර්වජ ධාතුන් වහන්සේලා අපිට ඉතිරි වෙලා තිබෙනවා. මා හිතන්නේ මුළු මහත් ලෝකයේම වාසනාවන්ත රට මේ ශ්‍රී ලංකාව. ඇයි ඒකට හේතුව? ලෝකේ වෙනත් කිසිදු කිසිම රටකට හිමි නොවිච්ච වෙනත් බෞද්ධ රටකටවත් හිමි නොවිච්ච මහා උදාාර වටිනාකමක් ඇති. සර්වඥ ධාතුන් වහන්සේලා මේ රට පුරාම වැඩ ඉන්නවා. ශ්‍රී දලදා වහන්සේ දන්ත ධාතුන් වහන්සේ මහනුවර වැඩ ඉන්නවා. ඒ වගේම සෝමාදි චෛත්‍යරාජන් වහන්සේගේ දකුණු දළදා වහන්සේ වැඩ සිටිනවා. ඒ වගේම ගුවන්වැලිසෑයේ සීමාවක් නැතුව මහා සර්වජ ධාතුන් වහන්සේලා විශාල ප්‍රමාණයක් තැන්පත් කළා තියෙනවා. තූපාරාම චෛත්‍ය, මහියංගන චෛත්‍ය කැලණි චෛත්‍ය මෙන්න මේ විදිහට මේ සෑම මේ රටේ සෑම තැනකම සෑම විහාරස්ථානයක් පාසා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මේ සර්වඥ ධාතුන් වහන්සේලා වැඩ සිටිනවා තැන්පත් කළා තියෙනවා. මේ වාසනාවන්ත රටක්. එහෙමනම් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවයින් පස්සේ මේ සද්ධර්මයේ චිරස්ථායි නොවන්නේ මොන හේතු නිසාද කියන කාරණයයි කිම්බිල මහරතන් වහන්සේ ලෞතර බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න කරලා තිබෙන්නේ. බුදුහාමුදුර මොකද දේශනා කළේ? ඒක අපිට හරි වැදගත් වෙනවා පින්නොතනි දරුවෙනි. උන්වහන්සේ දේශනා කරන මෙන්න මේ විදිහට. ඉද කිම්බිල තථාගතේ පරිනිබ්බුතේ බික්කු බික්කුණිය උපාසකා උපාසිකායෝ කිම්බිල මේ ශාසනයේ එහෙම නැත්නම් මේ ලෝකේ තථාගතයන් වහන්සේ පිරිනවන් පෑවායින් පසුව මේ තථාගත බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයත් එක්ක එකතු වෙච්ච, බැඳිච්ච, එහෙම නැත්නම් තෙරුවන් සරණ ගිය. ඒ වගේ මේ ශාසන ප්‍රතිපදාව සම්පූර්ණ කරන්න ශාසනය ඇතුළත් වුණ අර මා මුලින් සඳහන් කළ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන මේ සිව්වණ පිරිස මෙන්න මේ ආකාරයෙන් කටයුතු කළොත් මේ මාගේ ශ්‍රී සද්ධර්මයේ අතුරුදහන් වෙලා යනවා. නැති වෙලා යනවා. චිරස්ථායි වන්නේ නේ. බුදුහාමුදුර පැහැදිලි කරන කාරණා පහක්. මොකද පළවෙනි කාරණය? සත්තරි අගාරවා විහෙරಂತಿ අප්පතිස්සා. ශාස්ත්‍රණ වහන්සේ කෙරෙහි ගෞරවයක් නැතුව. ශාස්ත්‍රණ වහන්සේට කීකරු වෙන්නේ නැතුව. අප්පතිස්සා කියලා කිව්වේ ඒකට. කීකරුකමක් නැතුව, අවනත වෙන්නේ නැතුව, අගාරවා ගෞරව කරන්නේ නැතුව අර සිවණක් පිරිස කටයුතු කළොත් මොකද වෙන්නේ? මේ ශ්‍රී සද්ධර්මයේ අතුරුදහන් වෙලා යනවා. පවතින්නේ නෑ. ඒ වගේම බුදුහාර දෙවෙනි කාරණේ දේශනා කරනවා. ධම්මේ අගාරවා විහරಂತಿ අප්පතිස්සා මා සාරා සංඝ කල්පලක්ෂයක් මුළුල්ලේ පාරමී ධර්ම සම්පූර්ණ කරමි. අති දුෂ්කර ක්‍රියාවල යෙදෙමින් සත්‍ය ගවේෂණයේ යෙදෙමින් සත්‍ය හොයන්න මහන්සි ගත්තා. ඒ තරම් දීර්ඝ කාල පරිච්ඡේදයක් තුල අර විදිහේ දාන පාරමිතාවන්, දාන උපපාරමිතාවන්, දාන પરමත්ත පාරමිතාවන් හැටියට ඒ සමත් ත්‍රිසත් පාරමී ධර්මයන් සම්පූර්ණ කරමි. මහා විශාල වෑයමක් දරාගෙන අවසාන මොහොතේදී චතුරංග සමන්නාගත වීරයෙන් කටයුතු කරලා මේ අවබෝධ කරගත්ත. මේ සිහි සද්ධර්මයේ කෙරෙහි යම් කිසි කෙනෙක් ගෞරවයක් නැතුව ඒකට අවනත වෙන්නේ නැතුව අකීකරුව කටයුතු කළොත් මේ ශ්‍රී සද්ධර්මයේ මේ ලෝකේ පවතින්නේ නැහැ. නැති වෙලා යනවා. ඒ වගේ මේ ධර්මයේ ජීවමානව ජීවමාන කරන්නේ කවුද? ලෝතර බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පෑවා. උන්වහන්සේ මේ ධර්මයේ ජීවමාන කරන්නට පිරිසක් හැදුවා. ඒ හදාව ප්‍රධාන පිරිස තමයි භික්ෂුන් වහන්සේලා කියලා කියන්නේ. ඒ දෙවෙනි පිරිස තමයි භික්ෂුණීන් වහන්සේලා කියලා කියන්නේ. අද නම් අපි කියනවා දසිල් මෙහැණිවරු කියලා. ඒ පිරිස මෙන්න මේ භික්ඛු භික්ෂුණී කියන දෙපාර්ශයේ අනුශාසනාවට සවන් දෙන පිරිස තමයි උපාසක උපාසිකාවෝ කියලා කියන්නේ. එහෙමනම් මේ ධර්මය අද ජීවමාන කරවන්නේ කවුද? මේ මුළු මහත් ලෝකේ වැඩ ඉන්න අති පූජනීය මහා සංඝරත්නය. ඒ වගේම මේ දස්සිල් මෑණිවරු. මෙන්න මේ පිරිස තමයි මේ ධර්මයේ ජීවමාන කරන්නේ. ඒ වගේම එදා ලෞතර බුදුහාමුදුර ජීවමාන දවසත් මේ උන්වහන්සේගේ දහම් පණිවිඩය අරගෙන ගම් නියම් ගම්වල වැඩම කරමින් ඒ මහරතන් වහන්සේලා මා උදාර මෙහෙවරක් කළා. ඒ තමයි මහා සංඝරත්නය. එහෙමනම් මේ මහා සංඝරත්නයේ කෙරෙහි යම් කිසි කෙනෙක් ගෞරවයක් නැතුව උන්වහන්සේලාගේ වචනයට අවනත වෙන්නේ නැතුව අකීකරුව සංඝයේ අගාරවා අප්පතිස්සා විහරಂತಿ. අපි කටයුතු කළොත් පින්නතුනි දරුවෙනි මේ ශ්‍රී සද්ධර්මයේ අතුරුදහන් වෙලා යනවා. ඒකයි බුදුහාම දේශනා කරන්නේ සංගේ අගාරවා විහෙරන්ති අපතිස්සා කියලා. ඒ වගේම පින්නතුනි දරුවෙනි ඔබට තියෙනවා මාවතක්. මොකක් සඳහාද? දුක නැති කර ගැනීම සඳහා. සහනය ලබා ගැනීම සඳහා. වෙනම කොටවත් නෙවෙයි. මේ දුක්ඛන්තරාවන්ගෙන් අපි නිදහස් වෙන්නට ඕන. ඒ දුක්ඛන්දරාවේ නිදහස් වීම සඳහා අපිට මානතක් ලෞතුරා බුදුහාමර දේශනා කළා. ඒ තමයි දාන සීල භාවනා වශයෙන් එන ගිහි සාමීච ප්‍රතිපදාවක්. ඒ වගේම මේ ශාසනයට ඇතුළත් වෙච්ච ශාසන දායාදේ ලබාගත් ඒ මහා සංඝරත්නයට අදාළ වෙච්ච ඒ වගේ සිල්මෑණිවරුන්ට භික්ෂුණීන් වහන්සේලාට අදාළ වෙච්ච මාවතක් කියනවා. ඒ තමයි සීල සමාධි ප්‍රඥා මෙන්න මේ විදිහට නිවන් සඳහා දුක නිවා ගැනීම සඳහා සැනසීම ලබා ගැනීම සඳහා ශික්ෂණයක් ලබාගත යුතු ප්‍රතිපදා මාර්ගයක් බුදුහාරු දේශනා කළා. ඒ තමයි ශික්ෂා මාර්ගය. ඉතින් යම් කිසි කෙනෙක් සික්ඛාය අගාරවා විහෙරන්ති අප්පතිස්සා මේ ශික්ෂාවන් කෙරේ කිසියම් ගෞරවයක් නැතුව ඒ වගේම ඒවට අවනත වෙන්නේ නැතුව මේ ප්‍රතිපදා මාර්ග පැත්තකට විසි කරලා දාලා Tamanට ඕන විදිහට මේ ජීවිතය ගෙන යන්න මහන්සි ගත්තොත් මොකද්ද සිද්ධ වෙන්නේ? මේ ශ්‍රී සද්ධර්මයේ අතුරු දහන් වෙලා යනවා. හිරස්ථායි වෙන්නේ නෑ. මේ හතරවෙනි කාරණේ. පස්වෙනි කාරණේ හැටියට බුදුහාමර දේශනා කරන්නේ මොකක්ද? පින්නතේ හරි වැදගත්. අපි මුළු මහත් ලෝකෙම ජීවත් වෙන මිනිස් ප්‍රජාවක්. මෙන්න මේක අමතක කරන්න එපා. අපි සත්ව ගණයට වැටුණත් ඒ සත්ව සංඛ්‍යාවට අපි එකතු වෙලා හිටියත් අපි සත්ව සංඛ්‍යාවෙන් වෙනස් වෙන්නේ උදාර මනසක් ලබාගත් නිසා. එමලා උදාර මනසක් ලබාගත් මා ඔබ මුළු මහත් ලෝකේ ඉන්න හැමදෙනා මිනිස් ප්‍රජාවම මිනිස් ගණයටයි වැටෙන්නේ මිනිස් පවුලටයි වැටෙන්නේ. එපමණක් නෙවෙයි. ඔබත් මාත් කැමති සතුටෙන් ජීවත් වෙන්න. ඔබත් මාත් කැමති සුවපත් ජීවත් වෙන්න. ඔබත් මාත් කැමති නිරෝගීව ජීවත් වෙන්න. සුවසේ ජීවත් වෙන්න. සනසිල්ලේ ජීවත් වෙන්න. එහෙමනම් මේ අපේක්ෂාව මිනිසුන්ට පමණක් නෙවෙයි සෑම සත්වයාටම පොදු වෙච්ච සාධාරණ ධර්මතාවයක්. සබ්බේ භායන්ති මච්චුනෝ සියලුම සත්වයා මරණයට බියයි. මරණයට කවුරුවත් කැමති නෑ. කුරා කූඹියෙක්වත් කැමති නෑ. දැන් එහෙමනම් මගේ වගකීමක් තියනවා මොකක්ද? අඤ්ඤමඤ්ඤං අගාරවා විහෙරಂತಿ අපතිස්සා කියන මේ බුදුහාමුදුර සඳහන් කරන ආකාරයට ඔවුනොන් අතර ගෞරව කිරීමක් නැතුව ඔවුනොන් අතර අවනත බවක් නැතුව අපි කටයුතු කළොත් සිදුවෙන්නේ මොකක්ද එක් අතකින් ඔබ විනාශ වෙනවා මා විනාශ වෙනවා ශ්‍රී සද්ධර්ම රත්නේ අතුරුදහන් වෙලා යනවා දැන් එහෙමනම් බලන්න ලෝතුරා බුදුහාමුදුර පැහැදිලි කරනවා අයංකෝ කිම්බිල හේතු මෙන්න මේ හේතු නිසා අයං කෝ හේතු අයං පච්චේව මේ කාරණාවෙන් නිසාවෙන් මේ කාරණා පහ නිසාවෙන් මේ තථාගතයන් වහන්සේ පිරිනිවන් පෑවායින් පසුව සද්ධම්මෝ න චිරට්ඨිතිකෝ හෝති මේ සී සද්ධර්මයේ චිරස්ථායි වෙන්නේ නැහැ මේ බුදුහාර අවධාරණය කරනවා දැන් එහෙමනම් අපි මේ මොහොතේදී විශේෂ සැලකිල්ලක් දක්වන්නට ඕන මුළු මහත් ලෝකයේ හැමදෙනාම ලාංකිකව අපිත් මොකක්ද මේ සී සද්ධර්මයේ නැතුව ගියොත් පින්නතුණි දරුවෙනි මේ ලෝකේ පැවැත්මක් නැහැ ඒක අපි විශේෂයෙන්ම මතක තියාගන්න රටේ පැවැත්මක් නෑ. ආයතනයේ පැවැත්මක් නෑ. gedara පැවැත්මක් නෑ. පන්සලේ පැවැත්මක් නෑ. මොකක් වුණොත්ද මේ ශ්‍රී සද්ධර්මයේ නැතිව ගියදාට. එහෙමනම් ඒ සද්ධර්මයේ ආරක්ෂාව කියන්නේ මොකක්ද? මේ බුදුහාමුදුරුව මේ කිම්බිල සූත්‍රයෙන් අපිට අවධාරණ කළා තියෙන කාරණා පහ. කාරණා පහ. ඒ නිසා අපි විශේෂයෙන් මේ වෙලාවේ සතුටු වෙන්න ඕන. ලාංකික ජන සමාජයේ උදවිය හැටියට අපේ රටේ මේ මොහොත වෙනකොට යම් දේශපාලන ස්ථාවරත්වයක් ඇති වෙලා තිබෙනවා. ඒක අවිවාදයෙන් පිළිගන්නට ඕන. ඒ වගේම ආර්ථික සංවර්ධනයක් සඳහා මේ රට වේගවත්ව ගමන් කරන බව පේනවා. ඒක දේශපාලන නායකත්වයේ තියෙන දූරදර්ශී දැක්මක්. ඒක අපි අගය කරන්නට ඕන. ඒක භෞතික මේ පැත්තෙන් ඇතිවෙච්ච මහා විශාල සංවර්ධනයක්. කට හේතුවක් වෙනවා මේ සාමකාමී පරිසරය. ඉතින් මේ භෞතික සාධකයේ කිසියම් ආකාරයක සංවර්ධනයක් වේගවත්ව සිදුවෙන අවස්ථාවක අපේ මානසික සංවර්ධනයේ ඒහා මට්ටමකටවත් පවත්වා ගත්තේ නැත්නම් මේ ඇති කරවන්නා ඇති කරවන්නා භෞතික සංවර්ධනයේ පවත්වාගෙන යන්න බැරි වෙනවා. ඒසා විශේෂයෙන්ම මිනිසාගේ මානසික පැවැත්ම පිළිබඳ අවධානයක් යොදවලා ඒ මිනිසාගේ මනසට කිසියම් ආකාරයක පණිවිඩයක් දෙන්නට ඕන. ආන් මේ පණිවිඩය තමයි මේ සූත්‍රයේ දේශනාවේදී ලෞතර බුදුරජාණන් වහන්සේ අපිට අවධාරණය කරලා තියෙන්නේ. අපි හැමතිස්සෙම ශාස්ත්‍රුන් වහන්සේට ගෞරව කරන්නට ඕන. අපේ බුදුහාමුදුරන්ට අපි ගෞරව කරන්නට ඕන. අනිකුත් ආගම්වල උදවියේ ආගමික ශාසුන් වහන්සේලාට ගෞරව කරන්නට ඕන. ඒ ශාස්ත්‍රුන් වහන්සේට ගෞරව කළේ නැත්නම් මගේ පැවැත්මක් ඔබේ පැවැත්මක් රටේ පැවැත්මක් නැහැ. කොහොමද අපි මේ සාස්ත්‍රුන් වහන්සේට ගෞරව කරන්නේ? ඒ පිළිබඳව ඔබ කල්පනා කරලා බලන්න ඕන. බුදුරජාණන් වහන්සේ ජීවමාන වැඩ ඉන්න කාලයේදී බුදුරජාණන් වහන්සේට ගෞරව නොකරපු දෙහි හිටියා. මේ වැඩ ඉන්න බුදුහාමුදුරුවෝ බුදුහාමුදුර ළඟ සමහර විට ඒ ඇත්තෝ සමහර අය උදේ මහණ වෙලත් හිටියා. නමුත් බුදුහාමුදුරට ගෞරව පිළේ නෑ. ඔබ දන්නවා දේවදත්ත හාමුදුරුව පිළිබඳව. බුදුහාමුදුරගේ සමීප ඥාතිවරයෙක්. නමුත් බුදුහාමට ගෞරව කෙලේ නෑ. බුදුහාමුදුර පිළිගත්තේ නෑ. සම්මා සම්බුද්ධත්වයේ පිළිගත්තේ නෑ. මොකද උනේ දේවදත්ත හාමුදුරන්ට? ඉතින් අපිට ඒකම ඇති. උන්වහන්සේ අවසානයේ ජීවිතේට මහා ලොකු හානියක් කරගත්තා. ජීවිතේට කරගන්න පුළුවන් ඉහළම හානිය කරගත්තා. ඒ පිළිබඳ ඔබ දන්නවා මා ධර්ම දේශනාවේදී කරුණු සඳහන් කරන්නට යන ඔබ කල්පනා කරලා බලන්න. ශාස්ත්‍රුන් වහන්සේට බුදුරජාණන් වහන්සේට අගෞරව කිරීමෙන් මොකද වුනේ කියලා. එපමණක් නෙමෙයි. සිංච මානවිකාව බුදුහාන්ට අගෞරව කළා. මොකද සිද්ධ වුනේ? ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ සමීප ඥාතිවරේ සුපබුද්ධ මහරජතුමා මාමණ්ඩිය බුදුහාමරට පිළිගත් වෙන අගෞරව කළා. යම් යම් ලෞකික හේතුන් තියා මොකද සිද්ධ වුනේ? මේ විදිහට බලන්ට බුදුරජාණන් වහන්සේට අගෞරව කිරීමෙන් ඊයත් ඇති කරගත්ත මහා විශාල විනාශේ හානි. එනිසා අපි පුරුදු වෙන්නට ඕන බුදුරජාණන් වහන්සේට ගෞරව කරන්නට. අද උන්වහන්සේ වැඩි වැඩ නැහැ, වැඩ ඉන්නේ නැහැ. නමුත් බුදුහාමුදුර වෙනුවෙන් අපි බුද්ධ ප්‍රතිමා වහන්සේලා නිර්මාණය කරගෙන තියෙනවා. අපිට ලොකු සහනයක්. සෑම විහාරස්ථානයක් පාසම් බුදු පිළිමයක් අනිවාර්යෙන් තියෙනවා. බෞද්ධ නිවෙස්වල අනිවාර්යෙන් බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් තැන්පත් කරලා තියෙනවා. ආයතනයක් වුණා මේ ආයතනෙත් තියෙනවා. අපි ගෞරව කරන්න ඕන. කොහොමද ගෞරව කරන්නේ? ඔබ පළමුවෙන්ම කල්පනා කරන්නට ඕන මම මේ තැන්පත් කළේ ජීවමාන ලෞතර බුදුහාමුදුරෝ කියලා. ආන් ඒ මානසික සිතුවිල්ල ඇති කර ගන්න ඕන. මේ අපේ මේ නිවසේ මේ තැන්පත් කරලා තියෙන ජීවමාන බුදුහාමුදුරෝ. ඒ වගේම ආගමික කටයුත්තකදී විශේෂයෙන් දානමය පින්කමකදී පන්සලේ ඉඳලා ධාතුන් වහන්සේලා තැන්පත් කරගත ධාතු කරුණු වඩම්මනකොට ඔබ ඒ ධාතු කරඬුව හිසට ගන්නකොටම කල්පනා කරන්න ඕන මේ ජීවමාන බුදුහාමුදුරුවෝ. මේ මගේ හිසේ මස්තකයෙන් මා වඩම්මාන ජීවමාන බුදුහාමුදුරුවෝ කියන සිතිවිල්ල ඇති වෙන්නට ඕන. එතකොට සුදු පිරිවට පිරිවටයක් හිසට දා ගන්නට ඕන. එහෙමයි බුදුහාමුදුරුවෝ පිළිගන්න ඕනේ. එතනයි ගෞරව කිරීම කරන්නේ. ඔබට ඒ අවස්ථාවේ පාවහම් පළඳින්න පුළුවන් කමක් නැහැ. අනිත් වෙලාවට ඔබ පාවහම් පළඳුනත් පළඳුවත් මේ ධාතුන් වහන්සේලා තැන්පත් කරගත් ධාතු කරුණ වඩම්මනකොට ඔබට ඒවා කරන්න බෑ. නමුත් බොහෝ තැන්වල අපි දකිනවා ඒ අඩුපාඩුකම්. ඔබව හදාගන්න. ඒ වගේ බුදුහාමුදුර වඩම්මනකොට ගෞරවයෙන් උඩුවියන් ඇතුව වඩම්වන්න, පාවාඩ ඇතුව වඩම්වන්න. ඇයි මේ ජීවමාන බුදුහාමුදුර? ඒ විදිහට පින්නොත් අපි ගෞරව කරන්න ඕන. ඒ වගේ විශේෂයෙන්ම අපේ දහම් පාසල් දරුවෝ අනිකුත් දරුවෝ අපේ සර්ව පිරිස් කල්පනා කරන්නට ඕන. ආගමික දිනයකට විහාරස්ථානයකට යන්නට සූදානම් වෙනකොට මා මේ යන්න සූදානම් වෙන්නේ ජීවමාන බුදුහාරෝ වැඩ ඉන්න තැනට. මා මේ යන්න සූදානම් වෙන්නේ ජීවමාන බුදුහාරෝ දකින්න කියන සිතිවිල්ලක් ඔබට නිවැරදි ඇති වෙන්න ඕන. ඒ සිතිවිල්ල ආවොත් තමයි ඔබ ඒකට සුදුසු ඇඳුමක් තෝරගන්න. ඒවා ආවට ගියාට කරන්න එපා. ඒ විදිහෙන් තමයි අපි සාසුන් වහන්සේට අද ගෞරව කළ යුතු වෙන්නේ. සුදුසු ඇඳුමක් ඇඟලාගෙන ඔබ පන්සලට යන්නට ඕන. ඒ ආගමික කටයුතු සහභාගී වෙන්න. බොහෝ තැන්වල අපිට පේනවා ඒවා සිදු වෙනවා අඩුයි කියලා. සමහරට පන්සලේ දැන්වීම් පූර්වක් සල් කරන්ට වෙනවා පූජනීය බිමක් හිස්සසුම් පාවහන් ගලවා ඇතුල් වෙන්න කියලා. ඇයි මේ දුර්වලකම් ඔබ තියාගන්නේ? ඒ ආගමික මධ්‍යස්ථානයේට ඒ පන්සලට ඒ ආරාමයට ඇතුල් වෙනකොට ඔබට සිතිවිල්ලක් ඇති වෙන්න ඕන මේ බුදුහාමුදුර වැඩ ඉන්න සවැත් නුවර ජීතවනාරාමයේ. මේ බුදුහාමුදුර වැඩ ඉන්න පූර්වාරාමය. මේ බුදුහාමුදුර වැඩ ඉන්න අපේ පන්සල, අපේ ආරාමය කියන සිතිවිල්ලක් ඔබට වහාම හිතට නැගෙන්න ඕන ඔබේ හිස් ඇතුම එතකොට ගැලවෙනවා. පාවහන්දක ගැලවෙනවා. ආ එහෙමයි බුදුහාන්ට අපි ගෞරව කරන්නේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් යම් පුද පූජාවක් හදාගන්නකොට ආසනය තුල තැන්පත් වෙනකොට බොහොම ගෞරවයෙන් දොහොත් මුදුන් තබා වැඳලා අපි පිළිගන්නන්නට ඕන. ඒවා පුරුදු කරගන්නට ඕන. ආන් එහෙම වුණාම ඔබ සාසුන් වහන්සේට ගෞරව කරපු උදාාර පුජ්‍යලයේ උදාාර දරුවෙක් බවට පත් වෙනවා. ඔබට ලොකු සාන්තියක් ඇති වෙනවා. එහෙමනම් 2600 සම්බුද්ධත්ව ජයන්ති වෙනකොට ඔබ මේ ටික කරලා බලන්න ඔබේ ඇති වෙන මානසික වෙනස මොකක්ද කියලා. ඔබට ඇති වෙන ආරක්ෂා කොච්චර ප්‍රබලද කියලා. ඉතින් අපි ඒ ආකාරයෙන් තථාගත බුදුරජාණන් වහන්සේට ගෞරව කරලා ඉගෙන ගන්නට ඕන. උන්වහන්සේට අපි වඳින්න පුදන්න ඕන. ඒ තුනුරුවන් ඇතුළත් පාටි අපි බොහොම හොඳ ශ්‍රද්ධාවෙන් උදේහවා කියවන්නේ පුරුදු කර ගන්නට ඕන. ඒවා නොකර ඉන්නට එපා. උදේහවා ඔබ තථාගත බුදුරජාණන් වහන්සේ වඳින්න. හුඟා ගාථා නොකීවට කමන්නේ. ඔබ දොහොත් මුදුන් තියාගෙන බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් ළඟට ගිහිල්ලා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කියලා নমස්කාර කරන්න. අපායට යන ගමන වළක්වමින් මෝක්ෂ මාර්ගය කියා දුන්න හදවතට මිහිරි ආකාරයෙන් කතා කරපු හදවතට සැනසීමක් ලබා දුන් ආකාරයෙන් වචන භාවිතා කළ අරිහත්ත්වයේ ලෝකයේ උතුම් බව ගෙන දුන්නා වූ ලෝකේ වාසනාවන්ත භාවයට පත් වුණා වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරමින් මාහට කියා දුන්නා වූ ඒ තථාගත බුදුරජාණන් වහන්සේට මගේ নমස්කාරය වේවා කියලා ඔබ වඳින්න එතන තියෙනවා සාසුන් වහන්සේ කරන මහා කරන මහා ලොකු ගෞරවයක්. ඒ විදිහට ඔබ පුරුදු කරගන්න. ඒ වගේම පින්නතුනේ බුදුහාමුදුර අද කායික වැඩ නොසිටියත් උන්වහන්සේගේ ධර්මයේ ජීවමානව තියෙන තාක් කාල උන්වහන්සේ වැඩ ඉන්නවා. යෝ ධම්මං පස්සති සෝ මං පස්සති කියලා බුදුහාර දේශනා කළේ. මා දේශනා කළ ධර්මය ඔබ දකින්ට ඔබට පිනේවි මාත් එතන වැඩ ඉන්න බව කියලායි බුදුහාර දේශනා කළේ. එහෙමනම් බුදුහාරෝ දකින්න ඕන නම් අපි ධර්මයේ කියවමු. අපි ධර්මයේ ශ්‍රවණය කරමු. ධර්මයේ ගැන මෙනෙහි කරමු. එහෙමනම් මේ ධර්මයට ගෞරව කරන්නේ කොහොමද? වන්දින පුදන බව හැබෑව. අපි මේ ධම්මානුදම ප්‍රතිපත්තියේ ඉන්න ඕන. මේ ධර්මය අපි කියවලා හොඳට තේරුම් ගන්නට ඕනේ. ඒ ධර්මයෙන් එහාට එහාට කල් දාන එකක් නෙවෙයි. ස්වාඛාතෝ භගවතා ධම්මෝ. ඒ මාගේ අමාමෑණි බුදු පියාණන් වහන්සේ මනාවකට මේ ධර්ම දේශනා කළා. සම්දික්ඨිකෝ එක මගේ ජීවිතේ මා දකින්නට මේ ජීවත් වන කාලයේදී විශේෂයෙන්ම තරුණ කාලයේදී ළමා වියේදී මැදි වියේදී මේ ධර්මයේ දකින්නට උන. මහලු වුණාට පස්සේ මේ ධර්මයේ දකින්න යන්න මහන්සි ගන්නකොට යම් යම් අපහසුතාවගෙන කායික වේදනා වැඩි, මානසික පීඩනය වැඩි, නමුත් තරුණ කාලයේ යම් ජවයක් තියෙනවා. යම් ශක්තියක් තියෙනවා. ළමා වියේ, තරුණ වියේ, මැදි වියේ. ඔබ ඒ කාලයේ මේ ධර්මයේ දකින්න මහන්සි ගන්න. මහා ලොකු සහනයක් ලැබෙනවා. එහෙමනම් ධර්මයට ගෞරව කරනවා කියන්නේ මොකක්ද? ඔබ සදාචාර සම්පන්න වෙන්න. අර මා මුලින් සඳහන් කළ ගිහි සාමිච්ච ප්‍රතිපදාවට ඔබ එකතු වෙන්න. පරිත්‍යාගයන් කරන්න. දාන විශ්ය ඔබ යෙදී වාසය කරන්න. ඔබ එතනින් නවතින්නට එපා. ඔබ පංචශීල ප්‍රතිපදාව තුල ඉඳගෙන ඔබේ ජීවිතය ආරක්ෂා කරමින් අන් අයගේ ජීවිත ආරක්ෂා කරමින් කටයුතු කරන්න. ඒ තමයි ධර්මය. ඔබ සීලමය ප්‍රතිපදාව තුලට එන්න. ඒක තමයි ධර්මය කියලා කියන්නේ. ඔබ සදාචාර සම්පන්න වෙමින් අර විදියට ජීවිත ආරක්ෂා කරමින්, දේපල ආරක්ෂා කරමින්, ඒ වගේම ඉඳුරන් නිවැරදි ආකාරයෙන් පරිහරණය කරමින් සත්‍යවාදී වෙමින් ඔබ සිහි කල්පනාවෙන් යුක්තව කටයුතු කිරීම තුළ ඔබ සදාචාර සම්පන්න පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඒ තමයි ධර්මය. ඔබ තවදුරටත් මේ ධර්මයත් එක්ක එකතු වීමෙන් අර මහා සතිපට්ඨාන සූත්‍රයේ පැහැදිලි කරන ආකාරයට ඔබ කයේ ස්වභාවය නුවණින් මෙනෙහි කරන්න. මේ කයේ ස්වභාවය මොකක්ද කියලා. මේ අමා ඇති කරගන්නා වින්දනයන්ගේ ස්වභාවය මොකක්ද කියලා ඔබ නුවණින් මෙනෙහි කරන්න. චින්තනයක් මෙනෙහි කරන්න. සිතේ ස්වභාවයක් ඔබ මෙනෙහි කරන්න. සිත තුළ ගොඩනගෙන ධර්මතාවය මෙනෙහි කරන්න මේ කියන විපස්සනා භාවනාවෙන් ඔබ ඥානවන්තයෙක් බවට පත් වෙන්න ආන් ඒ ආකාරයෙන් අපි ධර්මයට ගරු කරන්නේ. එහෙමනම් මා මේ සඳහන් කළේ ධර්මයට ගෞරව කරන ආකාරය. ඒ වගේම මහා සංඝරත්නයේට ඔබ හැමතිස්සෙම දුහත් මුදුන් තබා කිසිම ගැටලුවක් නැහැ වඳින්න පුදන්ත මහන්සි ගන්න. පිළිගන්න මහාත මේ අපේ හාමුදුරුවයි කියලා. මේ අපේ මහා සංඝරත්නය කියලා මොනම ආකාරයෙන්වත් උන්වහන්සේලා හිත රිදෙන ආකාරයෙන් උන්වහන්සේලා හිතට කිසියම් ආකාරයේ අසතුටක් ඒ වගේම පැවිදි ජීවිත ඉවත් වීමට හේතු වෙන කිසියම් ආකාරයේ සිතුවිල්ලක් ඇති නොවන ආකාරයට උන්වහන්සේලා ඉදිරියේ ඔබ කටයුතු පුංචි හාමුදුරන්ට වේවා ලොකු හාමුදුරන්ට වේවා නායක හාමුදුරන්ට වේවා ඔබ දයා සිතින් යුක්තව මෛත්‍රී සිතින් කටයුතු කරන්න. එතකොට මේ ධර්මයේ ආරක්ෂාවක් වෙනවා. ඒ වගේම අර මා ධර්මියත් එක්ක පැහැදිලි කළ ඔබට අදාළ ප්‍රතිපදා මාර්ගයක් තියෙනවා සීලමය ප්‍රතිපදා මාර්ගයක් දානමය ප්‍රතිපදා මාර්ගයක් භාවනාමය ප්‍රතිපදා මාර්ගයක් ඒ ප්‍රතිපදා මාර්ගයට ඔබ එකතු වෙන්න. ඒ වගේම මේ ඔක්කොම එකතු කරගෙන අවසානයේ ඔබ ඔබේ සහෝදරත්වය ඔබේ මිත්‍රත්වය ඔබ තහවුරු කරගන්න. මව්පියන් එක්ක ඔබ බොහොම බැඳියාවකින් කටයුතු කරන්න. ගුරු උතුමන් එක්ක බොහොම බැඳියාවකින් කටයුතු කරන්න. මිතුරන් මිතුරන් අතර බොහොම හොඳ බැඳියාවකින් හොඳ සත්පුරුෂ මිතුරෝ හැටියට ඔබ ඇසුරු කරන්න. ඒ වගේ අනිකෝ සතුන් ඉදිරියේ බොහොම දයානුකම්පාවෙන් හැම සතුන්ටම කරුණාව දක්වමින් මෛත්‍රිය දක්වමින් ඔබ පරහිතකාමී පුද්ගලයෙක් හැටියට කාටවත් හිංසාවක් පීඩාවක් නොකරන මානසිකත්වයක් ඇතුව අන්‍යමඤ්ඤං සගාරව ගෞරව කරමින් ඔවුනම් පිළිගනිමින් ඔබ කටයුතු කරන්න එහෙම කළා මම හිතන්නේ මේ ධර්මයේ තවත් බොහෝ කාලයකට මේ ලෝකයේ চিරස්ථාয়ී වෙන්නේ නැති. ඒ නිසා මෙන්න මේ තථාගත ලෞතර බුදුරජාණන් වහන්සේ මේ කිම්බිල සූත්‍ර දේශනාවේදී කිම්බිල මහරතන් වහන්සේ අහව ප්‍රශ්නයට දේශනා කළ මේ පිළිතුරු දේශනාව හරි වැදගත් වෙනුනේ. තවදුරටත් මේකට ඔබ කල්පනා කරන්න, මෙනෙහි කරන්න, මෙනෙහි කරලා අඩුපාඩු හදාගෙන උදාාර මිනිසෙක් වෙන්න අදිස්ථාන කරගන්න. ඒ සඳහා මේ ධර්ම දේශනාව ඔබට හේතු වාසනා වේවා. මේ තුලින් සැනසීම සාක්ෂාත් වේවා සංසාර පැවැත්ම නිදහස ලැබන ඒ අමාමහ නිර්වාණ සම්පත්තියම සාක්ෂාත් කරගන්න මේ ධර්ම දේශනාව හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා තබාගෙන දැන් මේ වෙලාවේ අපි මේ රැස් කරගත්තා උදාර පින් අනුමෝදන් කළ යුතුන් සීපත් කළ අනුමෝදන් කළ යුතු වෙනවා එසා පළමු කොටම ලෝකී හා ශාසනය හා සම්බන්ධ වෙච්ච ඔබේ ඉෂ්ඨකාමී දේවලුන් හැට වාසය කරන මගපලලාභී වූ යම්තා සම්‍යක් දෘෂ්ටික ඒ වගේම යම්තා ආරක්ෂක දේවතා කෙනෙක් ඇත්නම් ඒ සියලු දෙවියන්ට මේ පින් අනුමෝදන් වේවා. දෙවියන්ගේ දිව්‍ය සම්පත් වර්ධනය වේවා. දෙවියන්ටත් අමා මහ නිවනින් සැනසෙල්ලම සාක්ෂාත් කරගන්නට මේ පින් හේතු ආසනා වේවා කියලා සාදු කළ දෙවියන්ට පින් අනුමෝදන් කරන්න. සර්ධාධ්‍යාසයෙන් යුක්තෝ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලබාගත් ආ සියලු ආනිසංස ධර්මයන්ගේ හේතුයෙන් ඔබ අප හැම දිනාටම අමා මහ නිර්වාණ සම්පත්තිය සාක්ෂාත් වේවායි සිතා සාදර සිතින් යුක්තව පින් අනුමෝදන් විය යුතුය. එම ධර්මානුශාසනාව පැවැත්වුවේ සද්ධර්ම භානක විමල කීර්ති ශ්‍රී ගුණානන්දා විධාන පූජ්‍යපාද බලමුල්ලේ සුබන රතන නායක ස්වාමීන් වහන්සේ ජාතික ගුවන් විදුලියෙන් ඔබ ශ්‍රවණය කළ එම උතුම් ධර්මදේශනා මාලාවේ පින්බර දායකත්වයේ සඳහා විමසන්නේ 0112 69යි 71යි 40 දුරකථන අංකය. යහපත් ජන සමාජයක් උදෙසා සිත නිවන බුදු බණ. ඔබ සැමට සිත්පතා දිනපතා උදෑසන 5ට ජාතික ගුවන් විදුලිය ඔස්සේ සිත නිවන බුදු බණ.